දිනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් අධි වප්පෝය දවසේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයට ඒකරාශීව සිටින මේ පින්වතුන් හැම දෙනාම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සජීවීව මේ ධර්ම සාකච්ඡාව නරඹන්නට බලාපොරොත්තු වෙන සිටින ලක්ෂ සංඛ්‍යාත ලංකා වාසී ලෝක වාසී පින්වත් ඔබ සෑම සියලු දෙනාම වෙනුවෙන් අපි බෞද්ධා නාලිකාව හා සම්බන්ධ පින්නතුන් දන්නවා සෑම පුරපසළොස්වක පොහොය දවසකම මේ 12 මාරයේ සිට පස්වරු දෙක දක්වා කාලය ධම්මානුපස්සනා නමින් ධර්ම සාකච්ඡාවක් අප දිනම වහන්සේ විසින් මෙහෙවන බව. ඊට අමතරව සෑම සතියකම සඳුදා දිනයන්හි පෙරවරු 8 සිට 9 දක්වා මමත් අපේ ස්වාමින් වහන්සේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් බොහෝ දෙනා එය නරඹන්නට ප්‍රිය කරන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ සරල සුගම ධර්ම දේශනා විලාසය උන්වහන්සේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අප විසින් යොමු කරන ලබන ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ලබා දෙන්නට කාරුණික වෙලා සිටින නිසා. ඉතින් අද දවසේ ඔබට අපට ඇති වෙන යම් යම් දහම් ගැටලු විසඳාලීම සඳහා මේ ස්ථානෙට වැඩම කර සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ මාද ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් පාද නමස්කාරක පූර්වකව පිළිගන්නවා ප්‍රහාඳුරණේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අපි හාමුදුරන්ගේ නිර්දේශයේ පරිදි ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ නවක නිපාතයේ තියෙනවා සූත්‍රයක් මේ ගිය සූත්‍රය කියලා. මේ ගිය කියන ස්වාමින් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ චාලිකා කියන නුවර චාලිකා කියන පර්වතයේ. ඒ බොහෝ ග්‍රන්ථවල චාලිකා නමින් සඳහන් වෙනවා. වාලිකා කියන නමත් යම් යම් තැන්වල භාවිතා වෙලා තියෙන බව අපි පොත් පද පරිශීලනය කරනකොට අපි දැක්කා. ඉතින් මේ පර්වතයේහි තිබුණ එක්තරා ස්ථානයක බුදුහාමුදුරුව වැඩ සිටියේ. ඒ කාලේ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළේ මේ ගිහිය කියන ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට නিত্য උපස්ථායක දුරය දරූ ආනන්ද හාමුදුරුවෝ ඒ උපස්ථායක දුරේ බාර ගන්න කලින් වෙච්ච සිදුවීමක් මේක. ඉතින් මේ ගිහිය ස්වාමින් වහන්සේ පැවිදි වෙලා එතරම් කාලයක් නැහැ. නමුත් උන්වහන්සේට බොහොම වීර්‍ය උත්සාහය තිබිච්ච කෙනෙක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා මේ පර්වතයේ වැඩින්දෙද්දී මතක් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ කිට්ටුව තියෙන ජන්තු ග්‍රාමයේ කියලා ගමක්. ඒ ගමට මම පින්දපාතේ වඩින්න කැමතියි කියලා කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ සඳහා අවසර දුන්නා. එහෙනම් හොඳයි පින්දපාතේ වැඩම කරන්න කියලා. මේ ස්වාමින් වහන්සේ උදෙන්ම සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන ජන්තුගාමේට පින්දපාතේ වැඩම කරලා ඒ දානි උදේ දානි වළඳලා පසුබතින් වැළකීලා දවල් ව්‍යායාමයේ පිණිස පොඩක් ඇවිදින්න ගත්තා. සාමාන්‍ය අපි නම් දවල් දානි වන්දලා පොඩ්ඩක් හැතපෙනවනේ. සමහර අය ඇවිදිනවා. ඉතින් නිදිමත යන්නත් එක්ක. ඉතින් මේ ස්වාමින් වහන්සේ මෙහෙම ඇවිදිද්දී වැඩම කරගෙන යද්දී බොහොම ලස්සන ගංගාවක් තිබුණා කිමිකාලා කියලා. මේ ගංගාව දිගේ ගම් යූර දිගේ ඇවිදගෙන යනකොට උන්වහන්සේ දැක්ක ගම් එතරින් බොහොම ලස්සනට තියෙන මී අඹ වනයක්. අඹ උයනක් දැක්කා. ඒ අඹ උයන හරීම නිෂ්කලංක පරිසරයක තිබුණේ. හරීම හිත සමාහිත වෙනවයි කියලා හිතෙන තරමේ ආකර්ශනීය අඹවණය. මේක දැක්ක ගමන්ම මේ හාමුදුරන්ට හිතුන මෙන්න තැන භාවනා කරන්න. ඉතින් සමහර දායකයන්ටත් එහෙම හිතෙනවනේ. එක එක තැන්වලට ගියාම, කැලෑවලට ගියාම, එක එක ස්ථානවලට ගියාම මෙතනට ආවොත් නම් හිත හොඳට සමාධිමත් වෙයි ආදි වශයෙන් හිතෙනවා. ඉතින් මේ හාමුදුරන්ටත් හිතුණා. එහෙම හිතිලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඇවිල්ලා කියනවා මම පින්නපාත වැඩම කරලා දවල් කාලේ පොඩ්ඩක් ඇවිදිද්දි මේ විදිහේ අඹ උයනක් දැක්කා මට හිතෙනවා එතනට ගිහිල්ලා භාවනා කළොත් අනිවාර්යයෙන්ම හිත සමාධිමත් කරගන්න පුළුවන් කෙලෙස් නැති කරගන්න පුළුවන් මට දෙන්න ගිහිල්ලා භාවනා කරන්න අවසර දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක සැරේට අවසර දුන්නේ නැහැ. එතකොට මේ ස්වාමින් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේට අවසර ඉල්ලලා මෙහෙම කතාවක් කියනවා. මොකක්ද කතාව? බුදුහාමුදුරෝ නම් දැන් ඉතින් කොහොම හරි කරලා කෙලෙස් නැති කරලා බුදු වෙල ඉවරයිනේ. අමුතුවෙන් බුදුහාමුදුරන්ට ඉතින් මහන්සි වෙන්න දෙයක් නැහැ නේ. අපි එපා අපි ගැන බලාගන්න. <laughs> ඒ නිසා අපිටත් අවස්ථාව දෙන්න. අපේ අපේ හිතේ කෙලෙස් නැති කරගන්න මේ හොඳ පරිසරයක් ලැබිච්ච වෙලාවේ මට භාවනා කරන්න අවස්ථාව දෙන්න මට යන්න දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ එලා කියන මේ උපස්ථාන කරන්න ළඟ කවුරුවත් නැහැ නේ වෙන උපවාසී ගියෝ. කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් එනකන් ඉඳලා යන්න කියලා. මේ ගමන බුදුහාමරන්ට ඕන වුණා පරක්කු කරන්න. එතකොට මේ හාමුදුර නැවත කියනවා. එහෙම එනකම් බලාගෙන ඉතියොත් පරක්කු වැඩි කොහොම හරි කරලා අපි ඉක්මනට මේ කෙලෙස් නැති කරගන්න ඕන මට යන්න දෙන අවසර. දෙවනි වතාවෙත් අවසර ලබා දුන්නේ නැහැ. තුන්වෙනි වතාවේ ඉල්ලනකොට බුදුහාමුදුරු යන්න දුන්නා. ඉතින් මම කැමති යන්නේ එතනින් මේ සාකච්ඡාව පටන් ගන්න. තවත් ඉස්සරහට විස්තර ගොඩක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි හාමුදුරනේ අපි අහලා තියෙන බුදුරජාණන් වහන්සේ නිතරම ස්වාමින් වහන්සේලට උපදෙස් දීලා තියෙනවා මේ තියෙන ශූන්‍යාගාර මේ තියෙන ආරණ්‍ය ඉක්මනට යන්න භාවනා කරන්න ඔය ආදී වශයෙන් ඒ වනසෙන සුන්වල ගිහිලා භාවනා කරන්න උනන්දු ඇති කරලා තියෙනවා එහෙව් පසුබිමක ඇයි බුදුහාමුදුරනේ අපි හාමුදුරනේ දැන් මේ හාමුදුර මේ ගිය හාමුදුර මෙහෙම යන්න ඉල්ලද්දි එහෙම යන්න දුන්නේ නැත්තේ භාවනා කරන්න ඉස්සෙල්ලම ඇත්තටම මේ උපස්ථායකයෙක් නැතුව තියෙන පාඩුවත් එක්කද එහෙම නැත්නම් වෙනත් හේතු බලපෑවද අපේ හාමුදුරනේ මේ ස්වාමින් වහන්සේට එතනට නොයා ඉන්නට අවස්ථාව බුදුහාමුදුර එහෙම කටයුතු කරන්නේ තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර තනල්ලේ සඳකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සදහවත් පින්නතුනි ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට වටිනාම සූත්‍ර දේශනාවක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම ඇදිලා යන උතුම් දේශනාවක්. දැන් බොහෝ දෙනා අපේ ස්වාමීන් වහන්සේ අහනවානේ මේ ඉක්මනට නිවන් දකින්න කොහොමද කියලා. එහෙමයි. ඇත්තටම මේ සූත්‍ර දේශනාව ජීවිතයට ගලපගත්තොත් ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. මොකද මේක සාමාන්‍ය තැන ඉඳලා ගැඹුරටම ඇදලා යන උතුම් සූත්‍රයක්. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ එහපු ප්‍රශ්නය ඒ ඇත්තටම තථාගතයන් වහන්සේට උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ පුදුම විදිහේ කැපකිරීමක් පරිත්‍යාගයක් කරලා. දැන් අපිට උන්වහන්සේගේ පස්චිම භවික ජීවිතය ගත්තත් බලන්න මොනතරම් උන්වහන්සේ අතහැරීමක් සිද්ධ කළා. ඉතින් මොන තාත්තටද ඒ දවස උපන් තමන්ගේ පුතාගේ මූණවත් දිහා බලන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන්. ඒ වගේම කිසිම දවසක හිත නොරිද්දපු සාමාන්‍යයෙන් මේ යසෝදරාව කියලා කියන්නේ බෝසතාණන් වහන්සේට මුණ ගැහිච්ච දවසේ ඉඳලා සාංශාරික ජීවිතේවත් කිසිම දවසක මේ ස්වාමියාගේ හිත රිද්දලා නැහැ. කොහොම බැඳීමක් මෙතන තියෙන්න ඇත්ද? ඒ බිරිඳ අතහැරියා. ඊළඟට රම්ම්‍ය සුරම්ම්‍ය සුබේනි මාලිකා අතහැරියා. ලැබෙන්න තිබිච්ච ශක්තිති රජකම අතහැරියා. මේ සියල්ලම අතහැරලා මේ ස්වාමින් වහන්සේ නමකගේ උපස්ථානයක් පිණිස කීයටවත් තථාගතයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට එහෙම නවතින්න කියන්නේ නැහැ. එහෙම නැහැ. ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ ගිය ස්වාමීන් වහන්සේට වැඩිහිටි ඇසුරක් අත්‍යවශ්‍යයි. දැන් අපි දන්නවා අපිට අත්දැකීම් තියෙනවා අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් පැවිදි වෙලා ඉතා ඉක්මනින්ම තනියෙන් වනගත වෙන්න අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් අහපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් මට මතකයි නාවේලේ අපේ අරිදම් ස්වාමීන් වහන්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් ওই විදිහට තරුණයෙක් පැවිදි වුණා අනේ ස්වාමීන් වහන්සේ මම පැවිදි වුණේ නිවන් දකින්නමයි. ඒ නිසා මට ඉක්මනට වනගත වෙන්න ඕන. ඒ වෙලාවේ උන්වහන්සේ පුංචි කතාවක් කිව්වා. එක මිනිස්සෙක් බාරයක් වෙලා තියෙනවා. ඉතින් බාරයක් වෙලා තියෙනවා මේ මොකක් හරි කටයුත්තකට. ඒ කටයුත්ත හරි ගියොත් පොල් පැලයක් ඉඳලා ඒ පොල් ගහෙන් හැදෙන ගෙඩියෙන් ඒක බිමට කඩන්න නැතුව ඒකින් කිරිබතක් හදලා දෙවි කෙනෙකුට පූජා කරනවා කියලා තියා බාරයක් වෙලා. එහෙමයි. ඉතින් දැන් මේ බාරේ වුණාට පස්සේ මෙයා හිතුවට වඩා ඉක්මනට වැඩේ කෙරුණා. දැන් මෙයාට දැන් හරි හදිස්සිය පුදුම විශ්වාසයක් ඇති වුණා. දැන් පොල් පැලේට පුදුම විදියට සලකනවා මොකද ඉක්මනට හදාගන්න. මේ බාරේ උපු කරන්නේ. ඉතින් බොහෝම උනන්දුවෙන් කොහොම හරි පොල් පැලෙට් ටික ටික හැදුනා පොල් මලකුත් හැදුනා දැන් ඉවසන්නම බෑ අන්තිමට මොකද කළේ ඉනිමගක් තියලා අර පොල් ගෙඩි හැදෙන්න කලින් පොල් මල කපලා තියෙනවා ඒකෙන් ඒ කටයුතු සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ ද වර්තමාන පැවිද්දන්ටත් එහෙමයි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේගේ ස්වාමීන් වහන්සේට තනියෙන් ඒ වගේ තැනකට ගිහිල්ලා භාවනා කරන්න බෑ කියන එක උන්වහන්සේ දන්නවා. කොහොමද අපි හඳුනන්නේ දැනෙන්න මොකක් හරි විශේෂ අධිගමයක් ඥානයක් තියෙනවද? පැහැදිලිවම කිව්වා. බුදුරජාණන් වහන්සේ සරුවත්නායක ස්වාමීන් වහන්සේ සියල්ලම දන්නවා. බුදුරජාණන් වහන්සේ දැන දැනගත්තා මේ අඹ වනයේට යන්න හේතුවත් උන්වහන්සේට දැනුණා. එහෙමයි. මේගේ ස්වාමීන් වහන්සේට දැන් අර ස්වාමීන් වහන්සේ ලස්සනට ඒ කතාව අපිට චිත්‍රයේ මැවුලා පෙවුණා. ස්වාමීන් වහන්සේ කියනකොට ඉතිමිකලා නදිය ඊළඟට යඹ වනේ ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඉතින් එතෙන්ට සිත් තලවඬ සිද්ධ වුණේ උන්වහන්සේ එතන කටයුතු උන්වහන්සේ ඉතිස්සල ජීවිතවල ඒ ස්ථානයේ උන්වහන්සේ ඉඳලා තියෙනවා. එහෙමයි. ඒතර සාන්න අපිට වුණත් දැන් බලන්න අද සමහර පුජ්‍යලෝ දැක්කහම නිකන් හිතා ගන්න බැරි විදිහට ලෙන්ගතුකමක් ඇති වෙනවා. අර පුබ්බේ sannivaseන පච්චුප්පන්නෙන් තියෙනවා කියලා දේශනාවක් තියෙනවානේ. එහෙමයි. ඉතින් අපේ අර සමහර බොහොම සමීප සම්බන්ධතා තියෙන තැන්වලට ඒක අවිඥානික සවිඥානික වෙන්න පුළුවන්. කොහෙත් හරි අපේ හිත හැම සම්බන්ධයක් තියෙන තැනකට ඇදිලා යන ස්වરૂපයක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර ස්ථානයට ඇදිලා ගියා. ඊළඟට උන්වහන්සේ එතන භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ පැහැදිලිනේ. උන්වහන්සේට හිතා ගන්න බැරි විදිහට රාගික සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තා. මොකද එතන පංචකාමේ විඳපු තැන උන්වහන්සේ. එහෙමයි. ඊළඟට හිතාගන්න බැරි වෙන්න දේශ බරිත, දේශ පතල ඒ අදහස් ගලාගෙන එන්න පටන් ගත්තා. අපි හන්නේ අතීතයේත් එතන අඹ වෙනක්ම තිබුණද? එහෙම නැත්නම් කොහොමද අඹ ගස් දැකලා අතීතයේ සිහිපත් වුණාද? එහෙම නැත්නම් භූමියේ යම් යම් ලක්ෂණ දැකලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ භූමි භූමිය වෙන්න ඕන. එහෙමයි. සමහර විට අතීතයේ තිබ්බ දේවල් අත්‍යවශ්‍යස බවට පත් වෙලා ඇති. නමුත් මේ භූමිය සමහරවිට අඹවණයක් වෙන්නමත් පුළුවන්. පුළුවන්. එහෙමයි. මොකද උන්වහන්සේගේ හිත ඇදිලා ගියේ ඒකනේ. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ ඉතින් අර කොහොම හරි උන්වහන්සේ එතන පංචකාමයක් එක්ක කෙලෙස් එක්ක හිටපු තැනක්. එහෙමයි. තුන්වහන්සේ එතනදි භාවනා කරන්න පටන් ගත්තාම අර පරණ දේවල් තමයි මතක් වෙන්න පටන් ගත්තා. ඒතර බුදුරජාණන් වහන්සේ කල්ැතුව දැනගත්තා මුන්වහන්සේට අවසර ලබා දුන්නොත් මෙන්න මේ වගේ තත්ත්වය තමයි උදා වෙන්නේ. උදා වෙන්නේ. ඒ නිසා එය පමා කරන්නට. ඇත්තටම ස්වාමිනාත් ස්වාමිනාන්සේ හොඳ තැනකට ආව නෑ. ඇත්තටම සරුවත්යන් වහන්සේ මේ සූත්‍ර දේශනාවත් මේ ගිය හාමුදුරුවෝ නිසාම දේශනා කරන බවත් උන්වහන්සේ දන්නවා. එහෙමයි. මොකද උන්වහන්සේ අර පමා කළා තමා කළ තුන්වෙනි අවස්ථාවේ යන්න අවස්ථාව දුන්නේ තරුණහන්සේට මේගේ හාමුදුරන්ට කියන්න පුළුවන් ඕන්න ඕක තමයි මම ওই ගමන යන්න එපා කිව්වේ. එහෙමයි. උන්වහන්සේ දෙවතාවක් ප්‍රතික්ෂේප කළා. එහෙමයි. තුන්වෙනි වතාවේ අහනකොට ඔයාට යන්න ඕන නම් යන්න කිව්වා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ බලන්න මේගේ ස්වාමීන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඉතින් හිතා ගන්න බැරි තරම් පුදුම විදියට කෙලෙස් වලින් හිත පිරුණා. එහෙමයි. අපහන්නේ මේක අදාළම නොඋනත් මට අහන්න හිතෙනවා. දැන් අපේ ගොඩක් දායකයෝ සමහර අය විමසනවා. බුදුහාමුදුරුවෝ කියන තරම්ම මහා කාරුණික නම් ඇයි බුදුහාමුදුරුවෝ අඟුලිමාල මිනිස්සු 999ක්ම මරණකම් හිටියේ. පළවෙනි මිනිහා මරන්නම කලින් ගිහිල්ලා බේරගත්තනම් හරිනේ. ඇයි බුදුහාමුදුරුව අඟුලිමාල අච්චර මිනිස්සු මරණකම් දැන දැන ඒ දිහා වඩින්නේ නැතුව බේරගන්න නැතුව හිටියේ එහෙම කරන්න මොකක් හරි විශේෂ හේතුවක් බලපෑවද අපි හාමුදුරනේ ස්වාමීන් වහන්සේ දැන් අපි අඟුලිමාල ඒ කතාව පොඩි පැත්තකින් තිබ්බත් දැන් බලන්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඥාති එහෙමයි එදා විදුඩබ රජුරෝ ශාක්‍ය වංශිකයන් විනාශ කළා. එහෙමයි. ඉතින් අවස්ථා කීප කීපකදීම බුදුරජාණන් වහන්සේ ඒක වළක්වන්නට වැඩම කළා. එහෙමයි. නමුත් උන්වහන්සේ දැනගෙන හිටියා මේක ශාක්‍යයන්ගේ තියෙන කර්ම විපාකය. විපාකය. ඒ කර්ම විපාකය කියන එක පින්නතුන් මේ ස්වාමීන් වහන්සේ ඒක එහෙම ලේසියෙන් බුදුරජාණන් වහන්සේට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මැදිහත් වුණත් සමහර කර්ම තියෙනවා ඒවා වළක්වන්න බෑ. වළක්වන්න බෑ. ඒවා ඒ අය විසින් විපාක දී විපාක විඳින්න ඕන. එහෙම කර්ම විපාක වළක්වන්න පුළුවන් නම් පළවෙනි සංගායනාවට දායකත්වයේ දීපු ඊළඟට පුහුදුන් ශ්‍රද්ධාවන්තයන්ගෙන් අග්‍ර තානාන්තර ලැබපු අජාසත් රජුරෝ ගැන ඔය අටුවාවේ තියෙනවා බණ අහනකොට දැන් සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අහනකොට ස්වාමීන් වහන්සේ රජ කෙනෙක්නේ. එහෙම. මේ රජුරෝ අත් දෙක නළලේ තියාගෙන පැය පහක් බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. අජාසත් රජුරෝ බණ අහන්නේ අත් දෙක නළලේ තියාගෙන. එහෙම. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබුණා. ඒකෙන් උන්වහන්සේ මගේ පුහුදුන් ශ්‍රාවකයන්ගෙන් ශ්‍රද්ධාව වැඩිම කෙනා එහෙම තානාන්තරයකුත් දුන්නා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේට බැරි වුණා අපායෙන් ගලව ගන්න. මොකද තථාගතයන් වහන්සේටත් පුළුවන් සීමාවක් තියෙනවා. එහෙම. ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වුණොත් උන්වහන්සේටත් එහෙම බේර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ ස්වාමීන් මම මේ ප්‍රශ්නේ අහුවේ දැන් මට මෙහෙම හිතුණා. දැන් අඟුලිමාල වුණත් ඇඟිලි කැපුවේ මහා බරපතල වූ ආශාවකින් කැමැත්තකින්ම ලැබෙන ගුරු ගෞරවයට ගුරුවරයාට සතුටු කරන්නට කරපු ඇඟිලි පූජාවක් විදිහට. හැබැයි එයාගේ හිතේ තිබුණා ඇඟිලි 1000 සම්පූර්ණ කරාට පස්සේ අම්මා ආවත් මරලා හරි මේක සම්පූර්ණ කළා මේ වැඩේ නවත්තනවා කියන සිතවිල්ල අන්තිම වෙනකොට ඇති වීගෙන ආවා. එතකොට අර අකුසල කර්මයෙන් මිදෙන්නට අවශ්‍ය කරන පසුබිම යා විසින්ම ඇති කරගත්ත වෙලාවක අර නෙළුම් පොහොට්ටුවක් විකසිත වෙන්නට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ඔක්කොම සහිතව පිපෙන් තියෙන වෙලාවක අපේ හාමුදුරනේ හිරු එළිය වැටෙනවා වගේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මොකද බුදුහාමුදුරු දන්නව මෙන්න යන්න ඕන වෙලාව අඟුලිමාලට මේ වෙලාවේදී මම මැදිහත් වුණොත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේම සමහර ශ්‍රාවකයන්ට දැන් මෙයාට යන්න දුන්නොත් මෙතෙන්දී මෙයාට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන ඒ වගේ අවස්ථාවක් බලක්වා වෙන්න පුළුවන් නේද අපේ හාමුදුරුවෝ. පැහැදිලිවම සාරණාත දැන් අතර අඟුලිමාල අඟුලිමාලගේ අපි කතා ප්‍රවෘත්තිය ගත්තාම අඟුලිමාලට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ සාරණාත මෙලිය මරන්න. සාරණාත මතක් කරපු විදිහට. ඉතින් බොහොම නමත් අහිංසක බොහොම අහිංසක දරුවෙක්. නමුත් ගුරුවරයා කිව්වා මේ ගුරු පූජාව කරන්න කියලා. ඉතින් ඒ තිබ්බ සුවචකම. ඒතර චේතනාව එතන ඇත්තටම මිනිස්සෙක් මරණකොට දේශයක් ඇති වෙනවා තමයි. නමුත් මෙතන චේතනාව තිබ්බේ කවුරුත් තවත් ආඩනයක් පීඩනයක් කරන්න නෙවෙයි. තමන්ගේ ගුරුවරයා වෙනුවෙන් මේ පූජාව කරන්න. එහෙමයි. ඒතර එතන චේතනාවත් යම් කිසි මට්ටමකට බලපුවාම ටිකක් වෙනස්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඇත්තටම මේ අර මැරෙන්න තිබිච්ච මිනිසුන්ගේ කර්ම විපාකයක් තිබුණා. ඒක බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න බෑ. බැරි. එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථා ඕන තරම් ධර්මයේ තුල අපිට පේනවා. දැන් ජේතවනාරාම ඉස්සරහමයි චුන්දසූකර ඒ ඌරු මරණ මිනිස්සයා හිටි. එහෙම. ඉතින් හැමදාම මේ වැඩේ කළා. අන්තිමට මේ මිනිස්සයා මරණාසන්න වෙනකොට මෙයා හරියට ඌරු මරණේ ඌරු අර ඌරන් මැරෙන්න දඟලනවා වගේ මෙයා ඒ විදිහටම කෑ ගහන්න ගත්තා. ඉතින් වික්ෂුන් වහන්සේලා කිව්වා මේ චුන්දසූකරගේ ගෙදර ලොකු උත්සවයක් වගේ දිගටම ඌරු මරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඌරු මරනවා නෙවෙයි එයා එකතු කරපුවා දැන් ඉතින් අරගෙන යන්න සූදානම් වෙනවා කියලා. ඒත් එහෙමනම් ස්වාමීන් වහන්සේ චුන්දසූකරටත් බුදුරජාණන් වහන්සේට පිළිහිට වෙන්න තිබුණා. ඉතින් මේකෙන් තේරෙන්නේ ඇත්තටම තථාගතයන් වහන්සේ නමකට හරි අපට පිළිට වෙන්නට පුළුවන්නේ අපි මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ ධර්මය පුරුදු කරොත් විතරමයි. එහෙමයි. අපිට ඒක හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් කෝසල සංයුත්තේ ගන්නකො. කොසල් මහ රජුරෝ කොච්චර බණ හැව්වද? ඉතින් කොසල් මහ රජුරවන්ටම කියපු බණනි කෝසල සංයුත්තේ තියෙන්නේ. නමුත් කොසල් මහ රජුරවන්ට සෝතාපන්නවත් වෙන්න බැරි වුණා. එහෙමනම් මේ අපි දෙනම වුණත් මේ බණ අහන මේ පින්නතුල්ලා වුණත් ඕනතරම් බුදුරජාණන් වහන්සේට දැකලා ඇති. ඒ වගේම දානමය පින්කමුත් සිද්ධ කළ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළත් ඇති. බණත් අහන්න ඇති. ඔව් බණත් අහලා ඇති. නමුත් අපි තාම සසර. ඉතින් එහෙමනම් අපි ගොඩාක් අය හිතනවානේ අනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඇති කියලා. නමුත් පින්නතුනි මේ පින්නතුල හොඳට තේරුම් ගන්න බුද්ධ වංශ අර්ථ කතාවේ තියෙනවා බෝසතාණන් වහන්සේ නම ලෞතුරා බුද්ධ රාජ්‍යය පතාගෙන පාරමී පුරණ බෝසතාණන් වහන්සේ නමකගෙන් දන්හන්දක් නොලබපු සත්‍යයක් මේ ලෝකේ නැහැ කියනවා. අපි මේ බෝසතාණන් වහන්සේලාගෙන් ඒ ඒ වගේ දානයක් දානයක් ලබාගෙන තියෙනවා. අපි ඕන තරම් බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනවා. නමුත් අපි ධර්මයේ පුරුදු කරපු නැති නිසා අපි තාමත් සසර ඒ නිසා අපි මේ පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ පුලුවන් තරම් විශේෂයෙන්ම මේ පංච පාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බුදු සසුනුකින් පමණක් දකින්න පුළුවන් මේ ත්‍රිලක්ෂණය දකින්නට අපි මහන්සි ගන්නට ඕන. එහෙම අපහම දැන් අර මේ ගිහි ස්වාමින් වහන්සේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ හොඳින් තේරුම් ගන්න උන්වහන්සේ සතු විශේෂ ඥාන උන්වහන්සේ භාවිතා කළා. අපි දන්නෝ සාමාන්‍ය මහරහතන් වහන්සේලාට නැති බුදුරජාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ ඥාන තියෙන හයක්. ඒවට අපි කියන ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ෂඩ් අසාධාරණ ඥාන අතරින් එකක් තමයි ඉන්ද්‍රිය පරෝපපලති ඥානය. අනිත් එක ආශයානුසේ ඥානය. ඒ පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණෙන ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මොන මට්ටමකටද පිහිටලා තියෙන්නේ? හීන, මධ්‍යම, ප්‍රනීත කියලා අවස්ථා තුනක් තියෙනවා. හීන කියන්නේ ඊටම අඩුයි. මධ්‍යම කියන්නේ මධ්‍යම ප්‍රමාණයද, ප්‍රනීත කියන්නේ වැඩි, ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්ම සමබර කර ගැනීම වැදගත් වෙනවා සත්‍ය අවබෝධ කරගන්න. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සමතාව පුරුදු කරනවා කියලා. ඒ වගේම ආසයානුසය කියන්නේ ආසය කියන්නේ අදහස්. අනුසය කියන්නේ යට ගිහිච්ච කෙලෙස්. ඒව දන්නෝ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දන්නෝ මේ මෙයාගේ හිතේ මෙන්න මේ ක්ලේශය වැඩි වෙන්න පුළුවන්. මේ ක්ලේශය අඩු වෙන්න පුළුවන්. දැන් මෙයාට මෙතෙන්ට යන්න කල් වැඩි වෙන්න පුළුවන් කියලා ඒ දකින්නේ අන්නේ නුවණ භාවිතා කරලා. ඒ නිසා පමා කළා ඒ අවස්ථාව උදා වෙනකන්. සමහර ඒවා තියෙනවා අපි හාමුදුරු මතක් කළා වගේ අර පොල් ගෙඩියකින් පොල් ගෙඩියක් යන කලින් පොල් මල කපලා ඒ ඒ කටයුතු කරා වගේ පැහෙන්නට කලින් යම් කිසි දෙයක් ප්‍රයෝජන ගන්න ගියාම ඒක නිෂ්ප්‍රයෝජන අවස්ථාව වෙන්න පුළුවන් මුහු කුරා යන්න කලින් යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. ගෙඩියක් වුණත් පැහෙන්න කලින් ඉදුණොත් ඒකට අපි කියන කුරුළු වෙනවා කියලා. හ්ම් මට මතකයි අපේ හාමුදුරනේ අපේ ආචාර්ය උතුම් මඩිහි මහානායක මාහිම්පාණන් වහන්සේත් එක් දවසක් ඔය ස්වාමින් වහන්සේ නමක් අපේ ධර්මායතනයේ අධ්‍යාපන පටිපාටිය පිළිබඳව කතා කරද්දී අපි ඒ සාමාන්‍ය ලෞකික අධ්‍යාපනයේ ඕ ලෙවල් ලෙවල් වගේ දේවල් ධර්මායතනයේ කරන්නේ නැති නිසා ඒ ඒක ලොකු පාඩුවක් බව මේ පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා මහානායක හාමුදුරන්ට කිව්වා. ඒ වෙලාවේ මහානායක හාමුදුරුවෝ බොහොම ලස්සන කවි පද දෙකක් කිව්වා. ඒ තමයි පැහෙන්නට පළමු ඉදුනා මෙන් gediya හැදෙන්නට පළමු පඬිත කන් වැඩිය කියලා. ඉතින් අන්න ඒ වගේ gediyak ඉදෙන්න කලින් පැහෙන්න කලින් ඉදුණොත් ඒක ප්‍රයෝජනයක් නැති තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ මේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන පරිපාකේ පැසුණු බව ලබා ගන්න කලින් අධික වීරයක් දරන්න ගිහිල්ලා තමන්ගේ ඉලක්කයට යන්න බැරි බව වටහාගත්ත නිසා තමයි බුදුහාමුදුර එහෙම තමා කළේ. නමුත් තුන්වෙනි අවස්ථාවේ යන්න දුන්නාම අපේ හාමුදුරනේ හරියට මේ හාමුදුරන්ගේ හිතේ කෙලෙස් පහළ වෙන්න ගත්තා. මූලිකව සඳහන් කරලා තියෙනවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ විතරක වලින් හිත හොඳටම ඇවිලිලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුර ළඟට වැඩම කරාට පස්සේ ඇවිල්ලා මම මෙහෙම භාවනා කරන සමාධිය ඇති කරගන්නයි ගියේ අන්තිමට මගේ තිබිච්ච සමාධියක් නැති වුණා මගේ හිත මේ විදිහට වික්ෂිප්ත වුණා කියලා මතක් කරාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මතක් කරනවා චේතෝ විමුක්තියට අවශ්‍ය කරන මේ පරිපාකය ලබා ගන්න කාරණා කිහිපයක් උපකාර වෙනවා කියලා. ඒ කාරණා පිළිබඳව අපි හාමුදුරුවෝ අවධානය යොමු කළොත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේගේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා තථාගතයන් වහන්සේට මතක් කළානේ අනේ ස්වාමීනි මම සද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. මම මේ කාම විතරක හිත හිතා ඉන්න මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් මට මේ පුදුම විදිහට මගේ හිත දැන් මේ කෙලෙස් වලින් වහගෙන ඉන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය නිවන් දකින්නවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. ඒ නිවන් දකින්න කෙනා දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා මේ මෝරන්න ඕන කියන එක. එහෙමනම් මේක මේ පැවිද්දන්ට පමණක් නෙවෙයි අපේ මේ ගිහි ශ්‍රාවකයන්ටත් බොහොම සාධාරණ කරුණු කීපයක්. නිවන් දකින්ට අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේට වදාරනවා මේ ගිය කරුණු පහකින් මෝරන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් අපි ගොවිතැනක් වුණත් කරනකොට ඉස්සෙල්ලා කුඹුර හාලා මඩ කරලා බීජය දාලා වතුර දීලා පොහොර දීලා ටිකක් ඉන්න ඕන. කාලයක් බලා ඉන්න ඕන. ගහකින් ඉදිච්ච ඵලයක් ලබා ගන්න උනත් එකපාර බෑනේ. ගහක් ඉඳලා ඉතින් ඒක ලොකු වෙනකම් බලාගෙන ඉඳලා ඊළඟට ඒකේ මලක් පොහොට්ටුවක් හැදිලා ඊට ගෙඩියක් හැදිලා ඒ ගෙඩිය මෝරලා ඉදෙනකම් අපි බලා ඉන්න ඕනේ. හදිස්සි වුණොත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारणවා මේ ගිය නිවන් දකින්නට නම් මුලින් කරුණු පහකින් මෝරන්නට ඕන. ඒ කරුණු පහ තමයි අපේ ස්වාමීන් වහන්සේ පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්නට ඕන. එහෙමයි. දෙවෙනි එක සීලෙන් මෝරන්නට ඕන. එහෙමයි. තුන්වෙනි එක දස කතා වස්තුවෙන් මෝරන්නට ඕන. එහෙමයි. හතරවැන්න වීරියෙන් මෝරන්නට ඕන පස්සෙන්න ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. එහෙම අපහන්. අපි අහන්නේ දැන් මේ ගිය හාමුදුරුවන්ගේ කතාවත් එක බැලුවොත් දැන් ගොඩක් අපේ සමාජයේ උදවියත් කල්පනා කරනවා මේ මේ බොහොම සංකර කලබරකාරී ഘോഷාකාරී පරිසරයක හිත එක්තෙන් කරගන්න අමාරුයි. ඒ හින්දා වනගත වෙන්න ඕන, ඒක විහාරී වෙන්න ඕන, තනියෙන් ඉන්න ඕන. එහෙමුණාම තමයි හිතේ කෙලෙස් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අපි හාන්දරණේ භාවනා කරන්න වනගත විය යුතුමද? ස්වාමීන් වහන්සේ ඇත්තටම එකේ පැති කීපයක් තියෙනවා. දැන් අපි ප්‍රවෘජිතයේගේ පැත්තෙන් ගත්තොත් පැවිද්දෙකුට බුදුරජාණන් වහන්සේ විනය පිටකේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේට නමක් යම් කිසි ආචාර්යවරයෙක් යටතේ මහාන වුණොත් උන්වහන්සේ උපසම්පදාව ලැබලා අවුරුදු 5ක් මොන්නතරම් දක්ෂතා තිබ්බත් අවුරුදු 5ක් ගුරුවරයාට ඉන්න ඕනේ. එහෙමයි. එහෙම නැති භික්ෂුවට ආපත්‍යක් පාව වෙනවා. එහෙමයි. ඊළඟට දක්ෂතා නැත්තම් විනයට දක්ෂ නැත්තම් ධර්මයට දක්ෂ නැත්තම් තවත් අවුරුදු 5ක් ඉන්න ඕනේ. එහෙමයි. ඒ අවුරුදු 10 ඉඳලත් එහෙම හැකියාවන් අඩු වෙනනම් මුළු ජීවිත කාලයේම ගුරුවරු යටතේ ඉන්න ඕන. එහෙමයි. ඒ නිසා මොනතරම් නිස්සරණාභ්‍යාසයක් තිබුණත් එහෙම තනියෙන් වනගත වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. විනයානුකූලව. අපි හන්නේ දැන් වනයේ ගුරුවරු ඉන්නවනේ කියන්නේ අපි හිතමු ආරණ්‍යයක මහණ වුණා කියලා. ඔව් එහෙම. එතකොට එතෙන්දිත් එතන ගුරුවරයෙක් ඉන්නවා. ඒ අසුර තියෙනවා. ඔව්. එතකොට ස්වාමීනාත් එහෙම අසුරක් තියෙනවනේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. වනාන්තරයක මේ මාරණ්‍යයක පැවිදි වෙච්ච කෙනෙකුට එතන ගුරුවරු ඉන්නවා. එහෙමයි. එතන කිසි ගැටලුවක් නැහැ. දැන් සමහරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීනාත් මේ තනියෙන්ම ඉන්න ඕන. එහෙම. එහෙම හිතලා ඒ කියන්නේ ගමේ පැවිදි වෙලා වනගත වෙන්න හදනවා තනියම. තනියම. ඒකයි ගැළපෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒ කියන්නේ මහාන වූ තැනින් එහෙම කලි කරන්න හොඳ නැහැ කියලා. එහෙම කරන්න හොඳ නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ එතන මම පැති කීපයක් තියෙනවා කියලා කිව්වේ අනිවාර්යයෙන්ම තමන්ගේ සිතේ පහළ වෙන ඒ සිත් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියන කැලේකට යන කෙනෙක්. මොකද රාගයක් ඇති වුණත් එයා දන්නේ නැහැ. එහෙමයි. සමහරවිට ද්වේෂයක් ඇති වුණත් එයා දන්නේ නැහැ. ඔහේ නික අමුතු ගමනක් යන්නේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අනිත් අර ප්‍රතිකීපයක් කියනවා කියලා කියවනේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවක දේශනා කරලා තියෙනවා වනයේක මහ වනයේක ඉන්න එක ඉතාම සුදුසු කාරණයක් හැටියට. එහෙමයි. මොකද මේ සමාජයේ ගත වෙලා ඉන්නවට වඩා වනාන්තරයක ඉන්න එක මේ කෙලෙස් නැති කරන්න බොහොම ලොකු උපකාරයක් හැටියටත් උන්වහන්සේ දේශනා කළේ අර රුක්ක මූල තේනාසන නිස්සාය පබ්බජ්ජා තත්තේ යාව ජීවං උසාහෝ කරණිය කියලා සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවානේ එහෙම එතකොට අපි හන්නේ දැන් බොහෝ දෙනා වනගත වෙන්නේ කෙලෙස් දමනය කිරීමේ මූලික අපේක්ෂාව වෙන්නේ ගමේ හිටියාම පන්සලේ හිටියාම සංකීර්ණ සමාජයක හිටියාම කෙලෙස් ඇති වෙනවා වැඩි කියන ආකල්පෙන්නේ අපි හන්නේ දැන් මූලිකව කෙනෙකුගේ හිතේ කෙලෙස් ඇති වෙන්නේ බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන ආකාරය අනුවනේ බාහිර ලෝකය කියලා කිව්වේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නහයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස ආදී අරමුණු එතකොට අපි හන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු තියෙන්නේ ගමේ විතරක් නෙවෙයිනේ. කැලෙත් තියෙනවනේ. එතකොට කැලේ ගියාම ඒ අරමුණු එක ඇලෙන්න ගැටෙන තියෙන ඉඩක් නැද්ද? අඩුද? මොකක්ද කැලේට මෙච්චර උනන්දු කරවන්න හේතුව අපේ හාමුදුරුවෝ? ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් මේ බාහිර සමාධියත් එක්ක ගත්තොත් ඇත්තටම විසභාග අරමුණු විසභාග අරමුණු ඇත්තටම මේ මනුස්ස වාක්‍ය නැත්නම් මේ නාගරික පරිසරයක් තුළ වැඩි. එහෙම. කෙලෙස් උනන ඒ අරමුණු වැඩි ඇත්ත වශයෙන්ම. හුදකලාවේ වනයේක ජීවත් වෙනකොට ස්වාමීන් වහන්සේ ඒ කෙලෙස් අරමුණු හරි අඩුයි. ඒක එකක්. හැබැයි ඉතින් ඒ වනාන්තරයේ තියෙන දේවල් උනත් කෙලෙස් අරමුණු විදිහට ගන්න පුළුවන්. ඒක ගන්න විදිහ තමයි. මට මෙහෙම එකක් හිතෙනවා. දැන් සමහරු මිනිස්සු දකින්න කැමති නෑ. අලි දකින්න කැමති. සෆාරි යනවා, කොටි බලන්න කැමති, කැලේ ගිහිල්ලා දවස් ගණන් කූඩාරම් ගහගෙන කැමරාට වගෙන හරිම ආසාවෙන් අලිය කොටිය දැක්කෝ ජීවිතේ මහා ජයග්‍රහණයක් ලැබුවා වගේ ඒකත් ආසාවක් නේ. ඔය එහෙම බැලුවොත් නම් ඒකත් කෙලෙසයක් තමයි. එහෙමයි. නමුත් අපි ඇත්ත වශයෙන්ම මිනිසුන්ගෙන් විතරද කෙලෙස් එන්නේ සාමාන්‍ය අනිත් සත්ව රූප මුල් කරගෙන කෙලෙස් එහෙම කියන්න බෑ නමුත් මිනිස්සෙකුට මිනිස්සුකගෙන් තව කෙලෙස් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි හැබැයි ඉතින් කෙලෙස් එන්නේ මිනිස්සෙක්ගෙන් කියලා කියන්න බෑ මොකද එහෙමයි කෙලෙස් කියලා කියන්නේ රාගය කියලා කියන්නේ ඒක සංකල්පයක් නේ ස්වාමීන් වහන්සේ එහෙමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඉතින් ගන්න විදිහට තමයි ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට හැබැයි අපි සමස්තයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඉතින් වනාන්තරයේ භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේ ක්ලේශ ධර්මයන්ට යන්න තියෙන අවස්ථාව ඇත්තටම අඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආරණ්‍ය වාසය පිළිබඳව ඕම වර්ණනා කරලා තියෙනවා. අපි පිළිබඳව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද දැන් ඒ වගේම අපේ අනේ අර මිගජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අවධානය කළා තියෙනවනේ. දැන් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඒක විහාරී ඒක විහාරී කියලා කියනවා කාටද ඒක විහාරී කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කවුරු හරි කෙනෙක් මේ තනියෙන් ඉන්න එකම නෙවෙයි ඒක විහාරී කියන්නේ. කවුරු හරි කෙනෙක් තනියෙන් හිටියත් කෙලෙස් සහිතව ඉන්නවනම් ඒ කියන්නේ තණ්හාව දෙවෙනි කොට වාසය කරනවා නම් එයා කැලේක තනියෙන් හිටියත් ඔව් ဒုတိ ය විහාරය කෙනෙක්. ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම පැහැදිලි. එහෙමයි. එතන තථාගතයන් වහන්සේගේ දේශනාව එහෙමම තමයි. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ අපි සමත්යක් හැටියට ගත්තාම සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේලා මම දැකලා තියෙන අටුවාවල තියෙනවා මේ වනයේකට ගිහිලා නිදාගත්තත් ඒක හොඳයි කියලා තියෙනවා. එහෙමයි. කියන්නේ අපි වනාන්තරයක ගත කිරීම තුළ කෙලෙස් යටපත් කරන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය කියනවා දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. එහෙම. හැබැයි ඒක පූර්වක්‍රෝති හැටියට තියෙන අරඤ්‍ය ගතෝවා, රුක්කමූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා. එක්ක අරඤ්‍යකට යන්න කියනවා. නැත්නම් රුක්ෂ මූලයකට ගහක් මුලට යන්න කියනවා. නැත්තම් ශුන්‍යාකාරයක් විවේක ස්ථානයක්. එහෙම. ඒක මේ හිත හදාගන්න ස්වාමීන් වහන්සේ ගෝසාකාරී පරිසරය තුල හරි අමාරුයි. එහෙම. භාවනාවක් වුණා සාර්ථක කරගන්න විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. දැන් අපිට මේ හොඳට ඔය විවේකී සම්බන්ධව සූත්‍ර දේශනා බලනකොට තියෙනවා තේරෙනවා පුදුම විදිහට මේ ඝන සංගනිකාවෙන් එකට එකතු වෙලා අර කුරුළු රෑන වගේ කීචි බීචි කියා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වෙන්න කියනවා. එහෙම. දැන් අපි හන්නේ කැලේ වාසය කරනකොටත් ඔය කුරුල්ලන්ගේ සද්ද, ගස් හැඹරෙන සද්ද, මිනිසු බය සත්තු කෑ ගහන බය වෙල කෑ ගහන සද්ද එහෙම එනවා. දැන් නගරයක දැන් මේ සම්බෝධි විහාරය වගේ බොහොම සුව පහසුවෙන් වායු සමීකරණය කරන ලද ශාලාවක සිල් සමාදන් වෙනකොට මේ බාහිර බාධක ශබ්දෙම අවමයිනේ. එතකොට හිතේ සංයමය ඇති කරගන්න බැරිද? මෙහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම අපිට මේ පරිසරය ගන්න පුළුවන් ශුන්‍යාගාරයක් ඇටියට. එහෙමයි. ඒ ශබ්ද ශූන්‍ය. මොකද ඒ සම්බන්ධව ස්වාමීන් වහන්සේටම ජයග්‍රහණය දුන්නා නම් හොඳයි. එහෙම තරංගයකට නේ මම මේ පොදුවේ හැමෝටම කරුණු දැනගැනීමේ අධිකාරියම ඇත්තටම මේ මොකද විහිළුවක් කරේ ඇත්තටම අපි ඉන්න පරිසරය සම්බන්ධ කුටිය වුණත් ශිල්ලාගාරයක් වඩ පත් කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් අපි අර නැවත මේ ගිය ස්වාමීන් වහන්සේ වෙතට යමු වුණොත් මේ ගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මතක් කරන අපි හන්නේ කල්යාණ මිත්‍ර ඇසුර මේ භාවනාවේ හිත දියුණු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් කියලා. එතකොට ඒ කල්යාණ මිත්‍රයා ගාවට ඇවිල්ලා භාවනා යෝගියා යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම ඒක කියලා විසඳ ගන්න නිසාද ඒ කල්යාණ මිත්‍රත්වය අත්‍යවශ්‍ය කියන්නේ පහන්න? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කල්යාණ මිත්‍ර ඇසුර ගැන දැන් මේ පින්නතුල්ලාට උනත් මේ සාකච්ඡාවන් ශ්‍රවණය කරන අයට උනත් මම හිතන්නේ මේ කල්යාණ මිත්‍රයා ගැන අහලා ඇත්ති වෙලා ඇත්තේ. එහෙම අපි ධම්මානුපස්සනා වැඩසටහන් වලදීම ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. තවදුරට වැඩිම විස්තර කළොත් මේකෙන්තර මාතෘකාව මේ හාමුදුරු දෙන්නට නෑ කියලාත් හිතයි ගායකයෝ. <laughs> ඒ නිසා අපි ගොඩක් සාමාන්‍ය මට්ටමින් සාකච්ඡා කරනවා. ඔව් නෑ ඇත්තටම සාමාන්‍යයෙන් මෙහෙමයි. ඒතර මම කියන්න ගියේ දැන් කල්යාණ මිත්‍රයා ගැන ඒ තරමට අපේ පින්නතුල දන්නවා. හැබැයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව අපට ගමනක් නැහැ. මොකද දැන් අපි හිතන්න ඕන දැන් මේ අත්තන්ට කල්යාණ මිත්‍රයා ගැන අහන්න ලැබෙන්න ඕන සතියකට එකපාරක් හම්බෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් කල්යාණ මිත්‍රයා ගැන කියලා තියෙනවා. එහෙම. මේ අපි වගේ මේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට නෙවෙයිනේ. එහෙම. සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප මේ වගේ සංඝ තලයට උන්වහන්සේ අර සුගතෝ ආදීදි වදාන දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. ඒකට බලන්න ස්වාමීන් වහන්සේ මේ සත්පුරුෂ ආශ්‍රයක් නැතුව නම් අපිට ගමනක් නැහැ. අපි දෙනමගේ ජීවිත බලන්න. එහෙමයි. අපි දෙනමගේම ජීවිත අපි ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපි දන්නවා අද අපි මේ තැන ඉන්නේ මේ විදිහට සාසනයේ පැවිදි වෙලා මේ ಗುಣධම් පුරන්නේ කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපට පිටවිච්ච නිසා. ඒක අසත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් අපි කොහේ ඉඳීද කියලා හිතා ගන්නවත් බැහැ. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ ගමනට කල්යාණ මිත්‍රයා තරම් වටින වස්තුවක් නැහැ. එහෙම. මොකද කල්යාණ මිත්‍රයෙක් නැත්නම් අපිට බණ අහන්න ලැබෙන්නේ නැහැ නේ. මේ බෞද්ධානාලිකාව අපි දැන් ගත්තාම අද බොහෝ දෙනා ඇත්තට මේ නාලිකාව නිසා පුදුම ධර්මඥානයක් ඇති කරගත්තා. ඉතින් ඇත්තටම බලන්න ඒ මුල දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඒ ඇසුර. ඒකට බලන්න මේ ඇසුර නිසා මොනවද ලැබුණේ? කල්යාණ මිත්‍රයා නිසා ලැබෙන විශේෂිතම දේ තමයි පිළිතුරු ධර්මය. වෙන වෙන ආමිෂ දේවල් නෙවෙයි ධර්මය. ධර්මය නිසා සද්ධාව. සද්ධාව නිසා අපේ නුවණින් මෙනෙහි කරන්න හුරු වෙනවා. නුවණින් මෙනෙහි කරනකොට පින්නතුනේ සිහි නුවණ දෙක වැඩෙනවා. සිහිය නුවණ වැඩෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සීලවන්තයන් බවට පත් වෙනවා. සීලවන්තයන් වෙනකොට ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා, බොජ්ජංග වැඩෙනවා. අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙනවා. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතු වුණොත් මොකක්වත් නැහැ. මොකද ආරම්භයේ නැත්තම් අපිට හොඳ අවසානයක් කරා යන්න පුළුවන් කම නැහැ. එහෙමයි. අපි හන් දැන් කල්යාණ මිත්‍රය අසුරු කරගෙන අපි හන් අවිජ්ජා සූත්‍රයේම විස්තර කෙටියෙන් සංක්ෂේපයෙන් දැක්කුවා. දැන් මෙතෙන්ට ගත්තොත් අපි මේ භාවනා කරන භික්ෂුවක් භාවනාවට කැමැත්ත තියෙන භික්ෂුවක් කල්යාණ මිත්‍ර සේවනය ඒ භික්ෂුවට අවශ්‍යමයි කියන එක අවධානය කළේ භාවනා කරන හැටි කියලා දෙන කෙනෙක් ඉන්න ඕන. තනියෙන් හිතුමතේ භාවනා කරන්න ගියාම ඇති වෙන ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කර ගැනීම සඳහා කවුරු හරි නැත්නම් ඉතින් එයා අසරණ වෙනවා. අනේ අසරණ භාවයෙන් නිදහස් කරලා භාවනාවට අවශ්‍ය දැනුම මුහු කරවා යන්න ඒ කල්යාණ මිත්‍රයාගේ මැදිහත් වීම, මඟ පෙන්වීම අවශ්‍ය බව තමයි එතෙන්දී අවධානය කරන්නේ. ඊට පස්සේ අපි හන්නේ දැන් භාවනාවක් හේවත් මේ මානසික ඒකාග්‍රතාවයක් ගොඩනගන්න බෑ චිත්ත සමාධියක් ගොඩනගන්න බෑ සීලයක් නැතුව. නැත්නම් සීලය නේද පදනම. දැන් දෙවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ අවධානය යොමු තියෙන්නේ. ඔව්. සීලය. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ එකට ප්‍රවේශයක් ගත්තා. දැන් මේ සම්බෝධි විහාරයේ මේ මහල් කීපයක් විශාල ප්‍රාසාදයක්. දැන් බලන්න මේ ප්‍රාසාදයේ ස්වාමීන් වහන්සේ මේ පළවෙනි තට්ටුව. එහෙමයි. මේ පළවෙනි තත්ත්වයට නගින්න නැතුව ස්වාමීන් වහන්සේ දෙවෙනි තත්ත්වයට නගින්න බෑ. සාමාන්‍ය ලිෆ්ට් එකකින්වත් යන්න බෑනේ. එහෙම. පළවෙනි තත්ත්වයට ගියොත් තමයි දෙවෙනි තත්ත්වයට යන්න පුළුවන්. දෙවෙනි තත්ත්වයට නැග්ගොත් තමයි තුන්වෙනි තත්ත්වයට යන්න පුළුවන්. මේ ක්‍රමයෙන් තමයි ස්වාමීන් වහන්සේ ඉහළටම මේක නගින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ශාසනේ මේ සීලවන්තකම මේ හැදිච්චකම මේ හික්මීම නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඇත්තටම මේකෙන් කියන්නේ පදනම සීලය. පදනම අත්‍යවාරම සීලය. සත්‍යවිසුද්ධිය ගත්තාම ස්වාමීන් වහන්සේ සීල විසුද්ධිය සම්පූර්ණ වුණොත් තමයි චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ. එහෙම. සීලවන්තකමක් නැති කෙනෙක් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ භාවනාවකට වාඩි වුණාට පස්සේ පින්නතුනේ තනි කරම විතර්ක. එයාට හිත එක්කෙන් කරගන්න බෑ. එහෙමනම් සීලවන්ත භාවය හොඳට හදාගන්න ඕන. අපි ගිහියන් හැටියට ගත්තොත් පංසීල. හැබැයි මේ පංසීලයෙන් පංචශීලයෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැතුව භාවනාවක් කරන කාලේ ඔය ආජීවට්ටමක සීලය වගේ සීලයක් සමාදන් වෙනවා නම් හරි වටිනවා. මම මේ කියන්නේ උපෝසථාංග සීලය නෙවෙයි. ආජීවට්ටමක සීලය. මොකද එතන අර හිස් වචන කියන එක, පරස වචන කියන එක, කේලාම් කියන එක මේ ඔක්කොම එතන වලක් කරලා තියෙනවා. භාවනාවක් කරනකොට ඒ වගේ උතුම් සීලයක පිළිපදලා කටයුතු කරනවා නම් ගොඩාක් හොඳයි. එහෙමනම් මේ සමාදන් වෙච්ච ශික්ෂාපද පහ නැත්තම් අට ඒක අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හඳුන්වනවා. හැබැයි ඒ සීලයෙන් පමණක් අපිට පරිපූර්ණ සීලයක් බවට ඒ සීලය පත් කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ කියන්නේ දැන් අපි ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඇහෙන් රූප බල බලා කෙලෙස් වගුරුවනවා නම් කනෙන් ශබ්දාසාසා කෙලෙස් වගුරුවනවා නම් නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුවනවා නම් දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම් කයට පහත ලැබමින් කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයත් ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවර සීලයත් අත්‍යවශ්‍යයි. අද මේ පොහොය දවසේ මේ පෙරවත් සමාදන් වෙච්ච අපේ උවසුවසියෝ නිතරම මතක තියාගන්න ඕනේ. දැන් පංචශීල මෙයන්ගේ නিত্য සීලය. හැබැයි මේ දවස් 30කට සැරයක් අවුරුද්දට දවස් 12යි. ඒ දවස් 12ේදී පින්නතුනි අනිවාර්යයෙන්ම සීල විසුද්ධියක් සම්පූර්ණ වෙන විදිහට. කියන්නේ නිවන් සාක්ෂාත් කරන්නට උපකාර වෙන විදිහට ඉන්ද්‍රිය සංවරයක් අද දවසේ රැක ගන්න ඕන. එහෙම නැතුව කියන්නේ දැන් මේ වෙලාවේ මේ පසළොස්වක පොයේ දවසක උපෝසත අෂ්ටාන්ත සීලය සමාදන් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදන් වීමට අමතරව ආම්ද්‍රු බොහොම ලස්සනට පැහැදිලි කළා වගේ ඉන්ද්‍රිය සංවර සීලයත් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අර චතුපාරිශුද්ධ සීලයේ ඉතිරි සීල් දෙකක් මෙතන රකින්න පුළුවන්කම තියෙනව නේද? පැහැදිලිවම සාමනාත් ඒ ශික්ෂාපද දෙකත් ඒ ඒ ශික්ෂාවත් රකින්න පුළුවන්. නැත්නම් මොකද ආජීව පාරිශුද්ධිය ඊළඟට ප්‍රත්‍ය සම්මිශ්‍ර සීලය. අපි දැන් ප්‍රත්‍ය සම්මිශ්‍ර සීලය ගත් හැටි ගත්තොත් ඉතින් ප්‍රත්‍යක්ෂාක් නුවණින් දැන් පැවිද්දෙක් නම් මුළු ජීවිතේම මේ සිව්පසේ පරිභෝග කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂාක් නුවණින්. මොනතරම් සීලවන්ත වුණත් භික්ෂුවක් මේ සිවුරු පින්ඩපාත නැත්තම් දානය, සේනාසන ගිලන්පස ප්‍රත්‍යක්ෂාක් නුවණින් පරිභෝග කළේ නැත්තම් ඒ භික්ෂුව දායකයන්ට නායකාරෙක් වෙනවා. මේ සාමාන්‍යයෙන් ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ මහානකම කියන්නේ කොහොම ලේහිද පහසු වැඩක් කියලා. එහෙම. නමුත් මේ මහානකම හරි ගියොත් කෙලින්ම නිවනට. වැරදුනොත් කෙලින්ම නිරයට. අර මණ්ඩිහි මහා නායක ස්වාමීන් වහන්සේ පොතේ ස්වාමීන් වහන්සේට මතක ඇති ඒක ලියලා තියෙනවා මහානකම හරියට කළොත් නිවනට මහානකම වැරදියට නිරය. නිරයට. මේක හරියට මේ ඕනම තැනකට යන්න තියෙන ශීඝ්‍රගාමීව යන්න තියෙන කේන්ද්‍රස්ථානය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගිහියන්ටත් අද මේ පෙරවත් සමාදන් වෙච්ච දවසේ මේ නෙක්කම් එකක් කරලා තියෙනවනේ අද. අද ගෙදරින් ඇවිල්ලා තියෙනවා ඒ සියලු දේවල් අතහැරලා. ඒතර දැන් අපිට පුළුවන් ප්‍රත්‍ය සංනිස්සිත සීල අද ආහාර ගන්නකොට අනේ දැන් මේ ඇඳුම් අඳිනකොට දැන් මේ ඇඳුම අද සුදු ඇඳුමක් ඇඳගත්ත සරල ඇඳුමක්. ඒ ඇඳුම අඳිනකොට අපිට හිතන්න පුළුවන් අනේ මම මේ ඇඳුම අඳින්නේ මේ නැති මදුරුවන්ගෙන් අවුෙන් වශයෙන් වෙන පීඩා ලැජ්ජා ඇති තැන් වසා ගන්න මේ අවශ්‍යතාවයේ සලකලා ඇඳුම් අඳිනවා. ඒක බලන්න මෙතන කෙලෙස් ගැලීමක් නැහැ. වෙනදට ඇඳුමක් අඳිනකොට කොච්චර කෙලෙස් ගන්නවද? ලස්සන බලනවා, හැඩ වැඩ බලනවා නේද? ඒ කියන්නේ සිල් ඇඳුමෙත් මෝස්තර තියෙන්න බෑ. <laughs> දැන් සමහර වෙලාවට පොයේට සිල් ගන්න එන්න කලින් ඇඳුම් තෝරද්දී බලන්න ඕන මේකේ මෝස්තරය කැඩක් තියෙනවද අපේ සාවනාවේ අරකට බලනවා මෝස්තර තියෙන්න පුළුවන් දැන් මොකද ඒක ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා නාම වැදගත් සාහනේ මොකද සිල් ඇඳුම වුණත් විලාසිතාවක් බවට පත් කරගත්තොත් ඇත්තට මේකම හිතත් එක කරන ඝන වෙනවා එහෙමනම් අපි ඒ අවශ්‍යතාවයේ සලකලා අඳිනකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ගිහියෙක් ඉනි ජීවිතේ වුණත් ඇඳුමක් අඳිනකොට අවශ්‍යතාවයේ සලකනවා නම් කොච්චර දෙයක්ද බලන්න. ඒකෙන් විශාල සංවරයක් ඇති වෙනවනේ. දැන් වෙලා තියෙන්නේ අවශ්‍යතාවයේ සලකලා නෙවෙයි ඇඳුම් අඳින්න. ඒකට ඒක සිල් සමාදන් වුණත් නැතත් ඒක ලොකු වැදගත් දෙයක්. වටිනා දෙයක්. ඒක තමයි ප්‍රතිසන්නිසිල් සීලය. දැන් අපි මේ අද ආහාර ගත්තා. අපි ආහාර ගන්නකොට මේ අනුන් අද මේ ඇත්තන්ට මේ කාටවත් ආහාර පාන නැතුව අපි පිරිසක් නෙවෙයි. ඒ ඕන තරම් තියෙනවා. නමුත් අද මේ කවුරු හරි දෙන දෙයක් වළඳලා මේ ප්‍රතිපත්ති පුරන්න තියෙන කැමැත්තම නිසාමයි මේ ආවේ. ඒ කියන්නේ අද වළඳපු ආහාරයේ රසගුණ බලලා ඒ ගැන උද්දාමයටපත් වෙන්න හෝ දුක් වෙන්න හොඳ නැහැ. ගිය පොයේ දවසේ වගේ නෙවෙයි මේ පොයේ දවසේ කෑම හරි පල් ආදී වශයෙන් එහෙම හිතලා හිතුවොත් එතනදී නැති කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. දැන් ඇත්තටම අපි ආහාර පිගාන ගත්තාම ස්වාමීන් වහන්සේ අනේ මම මේ ආහාරය ගන්න මගේ මේ මගේ වඩන්නවත් ඇඟතර කරගන්නවත් ලස්සන වෙන්නවත් අඩුතැම් පුරවන්නවත් ඒ මොකටවත් නෙවෙයි මගේ මේ ජීවිත යාත්‍රාව පවත් ගන්න. ඉතින් බලන්න කොච්චරද ගන්න ආහාර ටිකක් නිවන් පිණිස උපකාර වෙනවා. එහෙමයි. ඉතින් ඒ විදිහට සාමනහද මේ චතුපාරිසිද්ධ සීලයම අපිට අද මේ දවසේදී අපේ මේ මේ කරන ප්‍රතිපත්ති වැඩසටහනේදී විශේෂයෙන්ම සීලය ස්වාමීන් අපේ හාමුදුරනේ දැන් ඒ ඔය ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන එක සමහර වෙලාවට gedaraka ප්‍රායෝගික ජීවිතයේදී එහෙම හිතන්න බැරි වෙන්න පුළුවන් නේද දැන් උදාහරණයකට ගත්තොත් ආහාර අනුභව කර කිරීම සම්බන්ධයෙන් දැන් ජිම් එකකට වගේ යන කෙනෙක් ඔය විදිහට හිතන්න ගත්තොත් ඒක එයාගේ ඒ කාර්ය සඳහා බාධාවක් වෙන්න පුළුවන් එනිසා වර්ධවා සිතාගත යුතු නැහැ. මූලිකව සීලයක මේ සීලය සමාදන් වෙලා ඉන්න වෙලාවටවත් අඩු ගානේ එය ප්‍රායෝගික පුරුදු කරන්න පුළුවන් නම් ඒ බෙහෙවින්ම වටිනව නේද අපේ අන්න. පැහැදිලිවම සම්නත් ඇත්තනේ අපි හිතමු නිවනම ඉලක්ක කරගෙන ඉන්න කෙනෙකුට පියවස් සමාදන් වෙච්ච දවස, gedara ඉන්න දවස කියලා ඒක එහෙම බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ගමන යන කෙනා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ඒ විදිහට අවශ්‍යතාවයේ සලකලා ඒ ආහාර ටික ගන්නවා නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. එහෙම. ඒක මේ පොඩ කෙලෙස් අඩු කරගන්න ඒක ලොකු වටිනා දෙයක්. ඒ සීලයෙන් පොහසත් වුනහම එක්තනදී අපි හන්දරේ සඳහන් කරලා තියෙනවා සූත්‍ර දේශනාවේ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතු අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ කියලා. අල්පමාත්‍ර වූ වරදෙහි බය දකිමින් වාසය කරනවා. එතකොට ඒ වරද වරදක් විදිහට කියලා දෙන්න නම් කවුරු හරි කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. ඉන්න ඕනේ. ඒතර කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කෙනා ධර්මයේ හොඳින් තේරුම් ගන්නෝ භාවනා මාර්ගය හරියට වටහා ගන්නෝ ඒ වගේම සීලය තමන් වැරදීමකින් හරි දුස්සීල ප්‍රතිපදාවකට නැඹුරු වෙනවා නම් එයාම නිවැරදි කරන්න අර කල්යාණ මිත්‍රයා ඒකාන්තයෙන්ම මඟ පෙන්නනවා උපකාර වෙනවා පිහිට වෙනවා. අපි හඳුනන්නේ ඊළඟ කාරණාව සඳහන් වෙන්නේ මේ විවිධ කතා තියෙනවා මේ සමාධියට යෝග්‍ය කතා තියෙනවා අයෝග්‍ය කතා තියෙනවා. ඒ කතා කොහොමද අපි හාන්නේ බලපාන්නේ මේ අවබෝධය සඳහා? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කතාව ගැන කිව්වොත් ඒක අපේ බෞද්ධයන්ට ඇබ්බැහියක් වෙලා තියෙන දෙයක්. මොකද සමහරුන්ට මේ කතාව නැත්තම් හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමා ගන්නවත් බෑ. <laughs> එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ හන්නේ කාල වේලාව ඉක්මනින් ගෙවි යන නිසා අපි දස කතාවම විස්තර කරන්න යන්නේ නැතුව සමස්තයක් විස්තර කරමු. ඔව් ඇත්තටම දැන් අපි මේ ප්‍රතිපත්ති පුරණ කෙනෙකුට නොකල යුතු කතා 32ක් තියෙනවා. ඒක මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතින් අපි ඔය එක එක දේවල් ගැන ඔය කතා කරන මේ ඇත්ත හැමදාම කතා කරන ටික තමයි දෙතිස් කතා. එතකොට සාමාන්‍යයෙන් භාවනාවක් දියුණු කරගන්න කෙනෙකුට දැන් අර මේගිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ මේගිය නිවන් අවබෝධ කරගන්න නම් මෙන්න මේ දස කතා පුරුදු කරන්න. දැන් බලන්න අපි මේ වගේ කතාවක් කවදාවත් කරලා නැතුව ඇතිනේ. නේද? අපි දැන් කතා කරොත් දැන් ඔන්න ටික දවසක් භාවනා කරනවා. භාවනා කරලා එනවා. ඇවිල්ලා ආය පරණ කතා වලට වැටෙනවා. ආය භාවනාවකට යනවා. ඉතින් හරියට අර මඩේ දදා හොදනවා වගේ වැඩක්. එහෙමනම් අර බුරුමේ භාවනා මධ්‍යස්ථානවල දාලා තියෙනවා මාස 6ක් භාවනා කරලා එක විනාඩි දෙකක් අනවශ්‍ය දෙයක් කතා කරොත් අර ඔක්කොම ඉවරයි. ඒ තරම්ම විස දෙයක් තමයි භාවනාවට මේ කතාව. කෙලෙස් ගලන තැනක් අපේ කය සංවර කරගන්න ලේසි වචනේ සංවර කරගන්න හරි අමාරුයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේකේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා දස කතාව පුරුදු කරගන්න. මොනවද? අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. දැන් ඔය කතා 10 අපි සමහරවිට දැන් අදමයි මම හිතන්නේ සමහරවිට අපි අහන්නත් ඇත්තේ. නමුත් මෙන්න මේ කතා මෙන්න මේක අපි ස්වාමීන් වහන්සේ මතක් කරා දැන් කාල වේලාව ශීඝ්‍රයෙන් ඇදිලා යනවා. නමුත් අපි එක දෙයක් මෙතනදී අවධාරණය කරන්න ඕන. අපි යම් කිසි දෙයක් කතා කරනවා නම් අපි දැන් රාග නිසිත දෙයක් කතා කරනවා කියලා හිතන්නකෝ. රාග නිසිත දෙයක් කතා කරනකොට අපි දන්නේම නැහැ ඒ පැත්තට ඇදිලා යනවා. ඒක තමයි ස්වභාවය. ඒක වයස් වේදයක් නැහැ. අපිට නිතරම තරහෙන්, ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන් නිතර නිතර කතා කරනවා නම් ගෙදරට ගියත් තරහෙන්, කාර්යාලයට ගියත් තරහෙන්, වාහනයක් එලවන කොටත් තරහෙන් හැම වෙලේම ඉන්නේ තරහෙන්. මොකද එයා ඒක තමයි භාවිතා බහුලීකృత කරන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ යාප්තුවෙන් මේ මෝරන්න කියලා කියන්නේ මේ කතාව පාලනය කරගන්න කතා කරනවා නම් මේ දස කතා පැත්ත අපි පළවෙනි එක ගමු අල්පේච්ඡ කතා. අල්පේච්ඡ කතාව කියනකොට මේ සැහැල්ලු පැවැත්ම පිළිබඳව. එතකොට මේ සැහැල්ලු පැවැත්ම පිළිබඳව සැහැල්ලු පැවැත්ම අල්පේච්ඡතාවය කියනකොට මෙයන්ට හිතෙන එකපාරම පැවිද්වාවක හාමුදුරුවන්ටන කියලා හිතෙනවා. නෑ ඔයත්තන්ට උනත් මේ අල්පේච්ඡකම හරීම හොඳයි. මොකද සාමාන්‍යයෙන් බහුභාණ්ඩික වුණොත් ගෙදරක වුණත් තමන්ගේ කාමරයේ වුණත් බඩු වලින් පුරවලා නම් හිත හරි අවුල්නේ. එහෙමනම් මේ අල්පේච්ඡතාවය මේ සැහැල්ලු පැවැත්ම ඉතාම හොඳයි. අපේ හන්දේ දැන් මේ අල්පේච්ඡ කතාව කියන්නේ තමන් තුල තියෙන අල්පේච්ඡකම ගැන කතා කරන එකද අනුන් තුල තියෙන අල්පේච්ඡකම ගැන කතා කරන අහවලා හරි මල්පේච්ඡ කෙනෙක් ආදී වශයෙන් කියන්නේ මොකක්ද කොහොමද මේ කතාව භාවනාවට ගලපන්නේ? එතනදී මේ තමන්ගේ ගුණයක් හොවා දැක්වීමක් නෙවෙයි මෙතන. එහෙම. මෙතන අල්පේච්ඡතාවයේ තියෙන දැන් අපි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන කතා කරනවා. එහෙම. මේ ඇත්තට මට ඒ ගැන හොඳ අත්දැකීමක් තියෙන ඉස්සර අපේ නාවේනි අරියදම ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේලා බොහෝ මොදට මහානදම්පුර ස්වාමීන් වහන්සේලානේ. උන්වහන්සේ දැන් අපි උදේ වඳින්න ගියාම ස්වාමීන් වහන්සේලාට අපේ පැරණි අල්පේච්ඡ ස්වාමීන් වහන්සේලා, දුතාංගධාරී ස්වාමීන් වහන්සේලා. ඊළඟට එක වේලක් වළඳලා ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ගැන, පින්නපාතික ස්වාමීන් වහන්සේලා ගැන. මේ ඈත අතීතේ නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 50ක් 100ක් වගේ ඒ කාලේ පරාසය තුළ ප්‍රතිපත්ති පුරපු ස්වාමීන් වහන්සේලා ගැන කියනවා. ඉතින් අනුශාසනාව අහලා එනකොට ස්වාමීන් වහන්සේ ඔන්න සතියක් විතර යනකම් හාමුදුරුවරු 20ක්වත් ඔන්න අල්පේච්ඡතාවය කියන්නේ එක වේලක් වළඳන්න පටන් ගන්නවා. ඊළඟට තින්න පාතිකව ජීවත් වෙන්න උත්සාහ වෙනවා. ඉතින් ආයතින් අනිත් පැත්තට පොඩ්ඩක් වැටෙනවා. කාලය යනකොට අමතක වෙනවා. ඒක තමයි අනුශාසනාව කළ දෙන්න ඕන. අනුශාසනාව කියලා කියන්නේ නිතර නිතර ඒක ඇහෙන්න ඇහෙන්න ඕනේ. ඒතර ස්වාමීන් වහන්සේ අර මතක් කළා මේ කල්යාණ මිත්‍රයා මොකටද කියලා දැන් අපිට තේරෙනවා දැන් මෙතන එහෙම. ඇත්තටම කල්යාණ මිත්‍රයා ඒ මාර්ගය අපට පහදලා දෙනවා. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ මේ කියපු දැන් අපිට ඒවා කතා කරන්න කාලයක් නැහැ. අපි යන්නේ මෙතන එතකොට අපිට නිකන් තේරුම් ගන්න පුළුවන් මේක තමන් කතා කරනවට වැඩි එවන් කතා අනිත් අය කියනකොට ඒව අහගෙන ඉඳීමේ වැදගත්කම කියන එක ගන්න පුළුවන් නේද? තමනුත් ස්වාමීන් වහන්සේ මෙහෙමයි අල්පේච්ඡතාවයේ. නැත්නම් තමනුත් ওই 10ම කතා කරන්න ගත්තොත් අපි හන්නේ. වෙන වෙන කතාවල් නැතුව දෙතිස් කතා නැතුව ඒ 10ම කතා කරන්න ගත්තු කතාවටම කාලය යනවනේ. දැන් තමයි ජීවිතයට ආදර්ශයක් ගත හැකි එවන් වටිනා චරිතාදර්ශ ගැන කවුරු හරි කල්යාණ මිත්‍රෙක් කියලා දුන්නාම අන්න ඒවා පාඩමට ගන්න එක විශේෂ අවධානය වෙන්නේ නැති නේද? ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අල්පේච්ඡතාවය පිළිබඳ අපි කතා කරන්නත් ඕන. ඒකත් අපේ පැත්තට තල්ලු වෙලා යනවා. එහෙනම් ඇත්තට මේ 10ම ස්වාමීන් වහන්සේ එක වෙලාවෙ කතා කරන්නේ ඇත්තටම කතා කළ යුතු දේවල්. එහෙම. ඒකට අපි සන්තුෂ්තිය ගැන ගත්තොත් දෙවෙනි එක. එහෙම. ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව අද මේ ලංකාවේ මිනිසුන්ට අපි කාටත් නැති දෙයක් නේ. එහෙම. අපි හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න. නමුත් මැරෙනකම් මිනිස්සෙකුට සතුටක් නැහැ. එහෙම. ඒකට ප්‍රධාන හේතුව තමයි ලැබිච්ච දෙයකින් සතුට වෙන්න ගන්න. ඔය දස කතාවලට අයත් වෙන විශේෂ චරිත ලක්ෂණ තියෙන රහතන් වහන්සේලා හෝ අපේ අඳුරු කිව්වා වගේ මෑත කාලීන උතුමන් වහන්සේලාගේ චරිත කතා අහගෙන ඉන්නකොට අර හාමුදුරු මතක් කළා වගේම අපිටත් එවන් දෙයක් එහෙම ඉන්නේ නැත්නම් හොඳයි කියලා හැඟීමක් එනවා. මේ භාවනාවට නැඹුරු වීමක් වෙනවා. පැහැදිලිව. එතකොට ඒ ඒක අපි හන්නේ අපේ ප්‍රශ්නත් විසඳ ගන්න මේ බෙහෙවින් උපකාර වෙන ඒ කතා අසා සිටීම සහ සාකච්ඡා කිරීම නේද? අනිවාර්යයෙන්ම සානස මොකද ඒ වගේ සිල්වත් ගුණවත් දැන් අපි කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිතය ගත්තත් ඒ චරිතයේ අපි කියවගෙන යනකොට ඉතින් අපේ ජීවිතේට මහා ආලෝකයක් ඒ තුලින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දශක දැන් අපි නිවන් නිවන ගැනත් මෙතන කතාවක් නේ. එහෙමයි. අපි ඇත්තටම නිවනක් ගැන කතා කරන්නේ නැහනේ. එහෙමයි. නිවන් සප ලැබේවා කියනකොට සාදු කියනවා. නමුත් නිවන මොකක්ද කියලා අපි කතා කරලා නැති නිසා අපි දන්නේ නැහැ. අපි අහන්නේ දැන් කතාව වැඩි හින්දා වෙලාව අඩු වෙගෙන යනවා. ඒ නිසා මම හිතුවා අපි ඊළඟ කාරණා දෙක මූලිකව කතා කරොත් වීරය සහ ප්‍රඥාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි හඳුරන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ කාමාදී විතර්ක පාලනය කිරීම සඳහා කෙලෙස් පාලනය කිරීම සඳහා භාවනා උපදේශ හතරක් ලබා දීලා තියෙනවනේ. කෙනෙකුගේ හිතේ ඇති වෙන රාගය පාලනය කරන්න මෙන්න මේ ක්ලේශය මේ කුසලය දිනු කරන්න, ද්වේෂය පාලනය කරන්න මේ කුසලය දිනු කරන්න ආදී වශයෙන් අන්න ඒ පිළිබඳව අවධානය යොමු කරලා අපි සාකච්ඡාවේ අවසානයේ සම්තුහන් කරමු. අත්‍යවම ස්වාමීන් වහන්සේ ඉතුරු කතා දෙකත් අපි නාමිකව මතක් කරලා එකින් දෙමු. <laughs> මොකද කොච්චර කතා වෙනවා කියලා කිව්වත් ඒ අත්‍යවශ්‍යයි මේ කතා දෙක. මොකද වීර්ය පිළිබඳව කතාව. වීර්ය පිළිබඳව අපි වීර්ය කියලා කියන්නේ අපේ පය හයිය නෙවෙයි. කෙලෙස් යටපත් කරන්න තියෙන ශක්තිය, ඒ වගේම කුසල් උපදවා ගන්න තියෙන ශක්තිය වීර්ය. මේ පිළිබඳව අපි කතා කරන්න ඕන. ඊළඟට ප්‍රඥාව ඇතිවීම නැතිවීම පිළිබඳව කෙරෙන කතාව. අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අන්තිමට බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේට වදාරනවා මේගිය කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දිනු කරන්න. කොච්චරයි වැඩපිළිවෙල. එහෙනම් ඒ කරුණු පහ දැන් පින්නතුලට මතක ඇති. උන්වහන්සේ වදාළේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න, සීලයෙන් මෝරන්න, තුන්වෙනි එක දස කතාවත් තුන් කියන අතර වචනය පාලනය කරගන්න. ඊළඟට වීරියෙන් මෝරන්න, ප්‍රඥාවෙන් මෝරන්න. මේ කාරණා පහෙන් මෝරලා කරුණු හතරක් දිනු කරන්න. මොනවද ඒ කර්ම හතර? අසුභා භාවයේ සම්බා රාගස්ස පහනාය. රාගය නැතිකරන්ඩ අසුභය පුරුදු කරන්න ඕන. පින්නතර මේ අපිට තියෙන මේ රාගය නැති කරන්න තියෙන එකම ඖෂධය තමයි අසුබය. මේ දෙතිස් කුණපය. ඒතර සාමනහත් දැන් බලන්න මේ තත පංචක කර්මස්ථානය එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම අද දක්වාම අවිච්ඡින්නෝ පැවතීගෙන එනවා කෙනෙක් මහාන කරනකොට ඒ තසපංච කර්මස්ථානෙ දෙනවා. මොකද දැන් අපි දැකලා තියෙනවා දැන් කෙස් රවුල් ටික බානකොටම නිවන් දැක්ක කියලා කියන්නේ නිකන් නෙවෙයි. අර කෙස් ටික අරගෙන පටික්කෝල සංඥාවෙන් ඒ දෙහැ හොඳට බලාගෙන ඉන්න. එහෙම අපහන්න දැන් මේ ගොඩක් අපේ මේ ශ්‍රාවක පින්නතොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපහන්න මේ පටික්කෝල සංඥාවයි අසුභයයි දෙකක්ද එකක්ද? ශ්‍රාවනක් එකක් ඒක. ඇත්තටම පිළිතුර දැන් දස අසුබ කියලා සඳහන් කරන තැන මලමිණියක් සම්බන්ධයෙන් එන උද්දුමාතක විනීලක කතාව සඳහන් වෙනෝනේ අපහන්න. ඔව්. එතකොට අතනදී පටික්කුල මනසිකාර සංඥාව කියලා කිව්වහම දෙතිස් කුණපේ වෙනවා. ඔව් දෙතිස් කුණපේ. ඇත්තටම පටික්කුල මනසිකාරකයන් සහ පිළිකුල තමයි. එහෙම මේ ක්‍රිස්ටොම්නිය දත්තාදී එහෙම මේවා පිළිබඳව අර අර වාදනේ අපි හිතමු බෑග් එකකට ওই මුං මෑ පරිප්පු ආදී ධාන්‍ය වර්ග කවලම් කරලා එකට දාලා ගැටයක් අහලා කියන එකක ඥානවන්ත මිනිස්සු මේක අහලලා පරිප්පු වෙන් කරනවා, හාල් ටික වෙන් කරනවා, මූන් ටික වෙන් කරනවා, කවුපි ටික වෙන් කරනවා. අන්න ඒ වගේ මේ ශරීර කෝඩුවේ තියෙන කොටස් ටික වෙන් කරපුවාම මේකට ඇලෙන්න දෙයක් නැහැ. මේකේ තියෙන දේවල් මේක ඊටාම නුවණින් මේක යථාර්ථය දැක්කම දැන් ස්වාමීන් වහන්සේ අපේ මේ ශරීර කෝඩුව අනිත් පැත්ත දැම්මොත් කෙනෙකුට පලාතේවත් ඉන්න බෑ නේද? එතකොට බලන්න මේ අතාර්ථය අපි දැක්කනම් මේකට අර තියෙන බැඳීම අඩු වෙනවා. ඒ නිසා අසුභය සහ පිළිකුල මෙනෙහි කිරීම තුළ රාගය ප්‍රහාණය කරගන්න පුළුවන්. ප්‍රහාණය කරගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. හරිම සරල ඉතාම වටිනා දේශනාවක් මෛත්‍රිය වඩන්න කියනවා. මොකටද? ගැටීම නැති කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ යන්නේ තරහව. එහෙමනම් අපිට ගොඩාක් තියෙන ඇලීමයි ගැටීමයි. ඔන්න ගැටීම නැති කරන්න තියෙන හොඳම බෙහෙත තමයි මෛත්‍රිය, දිවසීම පුරුදු කරන එක. ඊළඟට තුන්වෙනුව ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය පුරුදු කරන්න කියනවා විතර්ක නැති කරන්න, වික්ෂිප්ත භාවය නැති කරන්න. දැන් මොකක්ද කිව්වේ? විතර්ක කියලා කියන ස්වාමීන් වහන්සේ දැන් අපේ හිත හරියට විසිරීලා යන ස්වභාවය. විසිරීලා රළු ගොඩකට ගලකින් ගැහුවා වගේ නිතරම මේ හිත විසිරීලා තියෙනවා. විසිරිච්ච හිතකින් ස්වාමීන් වහන්සේ දැන් අපි පොතක් බැලුවත් ඒ පොතේ තියෙන දේවත් ඔලුවට ගන්න බෑනේ. එහෙමනම් මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය අල්ලන්න බෑ විසිරිච්ච හිතකට. එහෙමනම් හිත සමාහිත කරගෙන දැන් හැම දේශනාවකම තියෙන්නේ චතුත්ථ ධානයට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කියලා. මොකද ඒක පහසුයි. එහෙමනම් විතර්ක අඩු කරගන්න, විචිත්ත භාවය අඩු කරගන්න ආනාපාන සතිය පුරුදු කරන්න කියනවා. අවසාන එක අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අත්මිමාන සම්මුක්තාය. අනිත්‍ය සංඥා ප්‍රගුණ කරන්න කියනවා මම කියන හැඟීම අත්මිමාන්නය. මෙන්න මේ ආත්ම සංඥාව කඩන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න කියනවා. එතකොට මේ වැඩේ අපිට හරියටම කරගන්න පුළුවන් නම් ඇත්තටම ඉක්මනින්ම නිවන් දකින්න මේ සූත්‍ර දේශනාව උපරිම ඇති. මොකද මේකේ අවශ්‍ය කරන විශාල වපසරයක් එදා මේගි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔව් ඒ උපදෙස් එලෙසින් අනුගමනය කිරීමෙන් මේ ගිහි ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ චේත චේතෝ විමුක්තිය පරිපාකයට පත් කරගෙන ඉන් අනතුරුව හිත කෙලසුන්ගෙන් නිදහස් කරගත්ත කියනක සඳහන් වෙනවා. ඉතින් මෙවන් සූත්‍ර මෙවන් කාරණා අහල දැන ගැනීම ඊටාම වැදගත්. ඒ වගේම අපේ හාමුදුරුව සිහිපත් කළ පරිදි විවිධ උදාාර චරිතවත් පුද්ගලයන්ගේ ඒ චරිත අධ්‍යයනය කිරීම ඊටාම වැදගත් වෙන හේතුව තමයි දෛනික ජීවිතයේ අපිට මුහුණ දෙන අධ්‍යක්ීම් ඒ උදාර චරිතවත් පුද්ගලයන්ුත් මුහුණ දීලා තියෙනවා. ඒතකොට එවන් අවස්ථාවකදී අපි කොහොමද හැසිරෙන්න ඕනේ කියන නිසා හරි චරිතවලින් ඉගෙන ගන්න පුළුවන්. මම මේක නූතන තාක්ෂණයත් එක්ක පොඩි උපමාවකින් කියන්නම්. දැන් බලන්න අපිට අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එක හරි මොකක් හරි කැමරාවක් හරි එක සැරේට මොකක් හරි අක්‍රිය වුණොත් ඒකේ ෆෝල්ට් එකක් ආවොත් අපි මොකද කරන්නේ Google නැත්නම් මේ YouTube එකට ගිහිල්ලා සර්ච් කරනවා අපේ ප්‍රශ්නේ ගහලා මෙන්න මෙහෙම කැමරාවක් මේ විදිහේ කැඩිලා මොකද වෙලා තියෙන්නේ. එතකොට ඒකේ වීඩියෝස් තියෙනවා ඒකේ උපදෙස් තියෙනවා ඔය විදිහේම අත්දැකීම් අපි ලැබපු අත්දැකීම් ලැබපු ගොඩක් අය තමන්ගේ කැමරාව හදාගත්ත හැටි ෆෝන් එක හදාගත්ත හැටි මේ ප්‍රශ්නෙට යා මුහුණ දීපු හැටි එතකොට ඒව බලලා අපිට පුළුවන්කම තියෙනවා අපේ ෆෝන් එකත් ඒ අනුසාරයෙන් හදාගන්න. අන්න ඒ වගේ මේ උදාර චරිතවල චරිත ලක්ෂණ නිකම්ම එක චරිත කතාවක් කියවනවා කියන සරල මට්ටමින් නැතුව අපිට මේකෙන් අපේ ජීවිතයට ගලප ගන්න යමක් තියෙනවද කියලා විමසමින් ඒ චරිත අධ්‍යයනය කළොත් අපිට විශාල ශක්තියක් ධෛර්යයක් ඒ තුලින් උකහා ගන්න පුළුවන්. ඉතින් මේ මේ ගිහේ ස්වාමින් වහන්සේට වෙච්ච දේම අපිටත් වෙලා ඇති. අපිත් භාවනා කරන්න යනකොට අපි හිතන්නේ නැති සිතුවිලි කන්දරාවක් හිතට ඇවිල්ලා ති රාගයේද, ద్వේෂයේද, මෝහයේද විවිධ විතර්ක සිතුවිලි එන්නේ නැති. දැන් එවන් අවස්ථාවකදී මේ ගිය හාමුදුරුවෝ හොඳ වෙලාවට ආපහු බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කල්යාණ මිත්‍රත්වයේ පිහිටලා නියම මාර්ගෝපදේශය ලැබුවා. අපි කොහොමද එවන් අවස්ථාවක කටයුතු කරන්නේ? අපි කොහොමද අපේ හිත නිදහස් කෙලෙසුන්ගේ නිදහස් කරගන්නේ කියන එක අපි විමසා බලන්න ඕනේ. ඒ සඳහා මෙවන් සූත්‍ර අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. මෙවන් ධර්ම සාකච්ඡාවලට සමන් යොමු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම අර උදාාර චරිතවත් පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ජීවිතයට ගලපා ගන්න එක ඉතාම වැදගත්. ඉතින් එවන් වැදගත් ධර්මකාරණා සමුදායකින් යුක්ත සූත්‍රයක් තමයි මේ ගිහි සූත්‍රය කියලා කියන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේහි සඳහන් වෙන ධර්මකාරණා නවයක් විස්තර වෙන මේ බොහොම වටිනා ලස්සන සූත්‍ර දේශනාවයි අද මෙලෙසින් අපි සාකච්ඡා කළේ. ඉතින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප හැම දෙනා කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් බෙදා දීම සඳහා කාර්ය බහුල දිනයක පෝය දවසක අපි දෙදෙනා වහන්සේටම ඊටාම කාර්ය බහුල දවසක් එසේ වුවත් බෞද්ධා නාලිකාවට තියෙන ලැබෙන්දියාව හිතවත්කම නිසාම අපේ විහාරස්ථානවල තියෙන වැඩ කටයුතු පවා පසකලා මේ ස්ථානයට වැඩම කරලා අපි මේ සාකච්ඡාව සිදු කළේ. ඉතින් අපි හාමුදුරුවොත් එලෙසින්මයි ඒ නිසා අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරාවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට අපි මේ සිදු කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් උන්වහන්සේගේ ඉදිරි ජීවිතේ හැම අතින්ම වාග්ය සම්පන්න වේවා පුණ්‍යවන්ත වේවා උන්වහන්සේට සියලු ආශිර්වාද ලැබේවා කියලා අපි ඉතිසිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වටිනා ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ ලබා දෙමින් අද බොහෝ දිනාට ධර්මයේ පිළිබඳව දැනුවත් වෙන්න ඊට අවකාශ සලසා දුන්නේ කොළඹ 10 අපේ ලංකාවේ තියෙන බොහෝම කීර්තිමත් බෞද්ධ පාසලක් වන මේ උතුම් කුසල් බලයෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් අමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම සාකච්ඡාමය කුසලය ඔබ අප හැමත ඉවහල් වේවා කියන පැතුමින් ධර්ම සාකච්ඡා මෙතකින් සමාප්ත කරනවා හැම දිනාටම පෙරවන් Thank you.